බුද්ධික මහත්මයා වසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහලා තියෙනවා ගරුතර ස්වාමීන් වහන්සේ මුදිතාව කියන්නේ තවත් කෙනෙකුට සතුටක් ලබා දී ඒ පිළිබඳව තමා අනුමෝදන් අනුමෝදන් වීම දාන පාරමිතාවක් ත්‍රිවන් සරණයි. එතන දැන් මුදිතාව කියලා කියන්නේ තව කෙනෙක් සුවපත් කරන්න දැන් කරුණාව කියලා කියන්නේ දුකටපත් වෙච්ච කෙනෙක් ඒ දුකින් මුදවන්නට උනන්දු වෙන ගතිය. මෛත්‍රිය කියලා කියන්නේ තව කෙනෙකුට සුවය පහසු ඇතිකරන්න උනන්දු වෙන ගතිය. මුදිතාවයි කියලා කියන්නේ තමන්ගේ උත්සාහයෙන් හෝ ඒතනත්තාගේ උත්සාහයෙන් හෝ වෙන කෙනෙකුගේ සහයෝගයෙන් හෝ යම් කෙනෙක් දුක් අඩු කරගෙන සුවපත්ව ඉන්නවා නම් ඒ ගැන තමන්ට අවංකව සතුටු වෙන්න පුළුවන් මානසික தත්ත්වය. එතකොට ඒක තමන්ගේ සහයෝගය උපකාරය නිසා වෙන්න පුළුවන් අනිත් කෙනා සුවසේ ඉන්න වෙන කෙනෙක්ගේ උදව්ව නිසා වෙන්න පුළුවන්. ඒ මොකුත්ම නැතුව තමන් ස්වශක්තියෙන් නැගිටලා වෙන්නත් පුළුවන්. කොහොම හරි අනිත් කෙනා සුවපත්ව සුඛිත මුදිතව ඉන්නවා. දුක් අඩු කරගෙන. එහෙම අවස්ථාවකදී ඊර්ෂ්‍යාව මතුවෙන්නේ නැතිව ඒ තනත්තා ඉන්නේ සුවය සතුට දැකලා Tamante ගැන අවංකව හදයංගමව තමන්ට තෘප්තිමත් වෙන්න පුළුවන් නම් සතුටු වෙන්න පුළුවන් නම් අන්නේ ගුණයට තමයි මුදිතා කියලා කියන්නේ. එතකොට ඒක දාන පාරමිතාවක් කියන එක නෙමෙයි ඒක බ්‍රහ්ම විහාරයක් හැටියට වෙනම දියුණු කරන්නට ඕන ගුණයක්.